ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර අවදීන් ඔබ තබන හැම පියවරක් සතිමත්ව ඔබ කරන හැම කාර්යයක්ම වේය එකම මඟ එළඹ සිටි සිහිය ඔබ යන යන තැන ඔබ දනි නව වසරක් උදා වුණා මේ නව වසරේ අපි අපේ දියුණුව පතන හැටි අපේ දියුණුවට වැඩ කරන හැටි කල්පනා කරමින් රට දියුණුව කරා ගෙන යන්න සිතට ගන්න ඕනේ බොහෝ අය විමසන්නේ රට මොනවද අපට කළේ කියලා. අප ඇසිය යුත්තේ අප විසින් අපේ රට දියුණු කරන්නට මොනවද කළේ? අපට નિયમિત රාජකාරිය අපි හරි හැටි ඉටු කළාද? මේවා ගැන කල්පනා කරමින් නව වසරට සුබ පතමින් මුල්ම ගීතය වශයෙන් ඉරිදා සංග්‍රහයේ අප තෝරගන්නේ ධර්මසිරි ගමගේ ගීපද රචකයා විසින් ලියන ලද ගීතයක්. මේ ගීතය ඇතුළත් උනේ පූජිතයෝ චිත්‍රපටයට. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණශීලී සංගීතයට ප්‍රතිභාන්විත ගායනය එක්කලේ ආචාර්ය අමරදේවයන්. මේ දුරුතු මාසේ ජනවාරි මාසේ කියලා කියන්නේ දුරුතු මාසේ අපට. ඒ දුරුතු මාසේ කැලණිය ගැන අපට සිහි වෙනවා. එයත් සිහි කරමින් අපි සුබ පතනවා මුළු ලෝකයටම. නිවන් පුරට මඟ පෙන්වා පොතේ निकल එසේ එදා ගැයූ බුදු ගුණ ගීතේ දොහොත් මුනුන් තබා වඳින් කලනි සිල් සුලං වැදී තලී බෝපත් නැලවේ පහන් හැඟුම් හදේ නැගේ මෙත් කරුණාවේ වරක් ඇවිත් අප වැන්දෝ කැලණි විහා දේ උපන්දා පතන් කල සෑම පෞදුරුවන්නේ වරක් ඇවිත් අප වැන්දෝ කැලණි විහාරේ උපන්දා පතන් කළ සෑම මිහිමත පතිත බොහෝ දුක් දුම්නස් මිනිසා විසින්ම උත්පාදනය කරනු ලැබූ ඒවායි බිලියන 7ක් පමණ වන ජනගහනයක් ලෝකයේ තුල කෙසේද ජීවත් වෙන්නේ කෝ ජලය කෝ ආහාර ආරක්ෂාව ඉදුම් හිටුම් සෞඛ්‍ය සම්පන්න දේවල් අධ්‍යාපනය රැකී රක්ෂා නිෂ්පාදන පරිසර විනාශය ප්‍රශ්න රාශියක් ලෝකයේ හමුවේ තිබෙන වෙලාවක් ඒ අවස්ථාවේදී ගෝවිතන්පත් කිරීම සම්බන්ධව බොහෝ ගීත අපට සිහි වෙනවා ගුවන් විදුලිය ආරක්ෂා කොට තිබෙන. ඒ ගීත සිය දහස් ගණන අතුරින් තෝරගත්තා ප්‍රේම ගීතේද අල්විස් කවියා ගීපද රචකයා විසින් ලියන ලද මේ ගීතය. එය ගායනා කළේ සංගීතවත් කළේ අල්හාජ් මොහිදින් බෙක්. 1969 එල්එස් 31ටයි මේ ගීතය ගායනා කොට තිබෙන්නේ. එය අඩංගු වී තිබෙන්නේ. මේ මොහිදින් බෙක් අසහාය කලාකරුවාගේ ගීතයයි. Thank you. जातीय सु रद जाती न थियूं सरसार केही गोवियो छॾियो गोवियो

Pera अपिओ पिवि सुहल වෙයි බලගතු දාමේ අපි වඩවමු ජාතික ප්‍රේමේ ගොවියෝ අපි ගොවියෝ රට ජාතිය සුරකින දෙවියෝ සරුසාර කෙතෙහි වැඩ සිටියෝ ගොවියෝ අපි ගොවියෝ රට ජාතිය සුරකින් දෙවියෝ කරුසාරකතෙහි වැඩ සිටියෝ ගොවියෝ අපි ගොවියෝ රට ජාතිය සුරකින් දෙවියෝ කරුසාරකතෙහි වැඩ සිටියෝ ගොවියෝ අපි ගොවියෝ ඔබ ඇලුම් නොකරන දේ ඔබට ලැබීමත් ඔබ ඇලුම් කරන දේ ඔබට නොලැබීමත් අපේක්ෂා සුන් කර දැමීම. අපි හිතන පතන දේවල් නොසිදු වෙනවා. සමහර වෙලාවට සිදු වෙනවා. අඬලා, දොඩලා අතීතය ගැන දුක් වෙලා වැඩක් නැහැ. තමන්ගේ රට පිළිබඳ හැඟීමෙන්, තමන්ගේ මිනිස්සු ලෝකය පිළිබඳ හැඟීමෙන් අපි ජීවිතය එඩිතරව ඉදිරියට ගෙන යා යුතුයි. එබඳු ගීත රාශියක් මේ අදහස් කැටි වුණු කව්ගී රාශියක් ගුවන් විදුලිය සතුයි. විශාරද නන්දා මාලනීය ගැයූ ගීතයක් අපට මතක් වෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එම ගීතය රචනා කළේ ඔහුගේ තරුණ කාලේ. සරත් බාලසූරිය නම් වූ සංගීතවේදියෙක් ගුවන් විදුලියේ සේවය කළා. ඔහුගේ තනුවෙන් සංගීත අලංකාරයෙන් නිර්මිත මේ ගීතය විශාරද නන්දාමාලනීගේ හඬින් අපට අසන්නට පුළුවන්. පරාජය නොලබන එකම පුද්ගලයා නම් කිසිවක් කරන්නේ නැති පුද්ගලයයි. ජයග්‍රහණය ලැබීම පුරුද්දක් කරගන්න ඕනි. එසේම පරාජය විඳදරා ගැනීමටද පුරුදු විය යුතුයි. ජීවිතය පරාජය වන කල්හි අඬලා දොඩලා කඳුළු සලලා සුසුම් හෙලලා දෙවියන්ට ගිහිල්ලා දුක කියනවා ඉන්දියාවේ මිනිස්සු. ඒ දුක ඒ භක්තිය, ඒ ශ්‍රද්ධාව, ඒ ගීතවලට කියනවා භජන් ගීත කියලා. සුමන් කල්යාන්පුර සහ මන්නාඩේ ඇතුළු පිරිස ගැයූ මේ ගීතය අර්ජුන් නම් වූ රචකයාගේ නිර්මාණයක්. ජමාල් සෙන්ගේ සංගීතයෙන් අලංකෘත අමර් ශහීද් නම් වූ චිත්‍රපටයට ඇතුළත් වූ මේ භජන් ගීතය අපි සවන් දෙමු. 1960 දී තමයි එම චිත්‍රපටය තිරගත වන්නේ. මන්නාඩේ සුමන් කල්යාන්පූර් ඇතුළු ගායන වෘන්දය. ජගදම්මා ජය ජය මා ජගදම්මා 吧。 असुरों के सोने की धारा बहा गर्ज कर ये है दुश्मन दल में आग लगा दे विजय पता का फेरे अम्बा जगदम्बा විසඳුම් සියල්ලම දැන සිටිනවාට වඩා ගැටලු කිහිපයක් හෝ දැන සිටීම යහපත් මගේ ජීවිතය එක දිගටම බාධා හා ගැටලු දාමයක් එහි ලොකුම බාධාව හා ගැටලුව මමමයි මා එම ගැටලුවට මුහුණ දෙද්දී බොහෝ මිනිසුන් මා අපි යනුවෙන් සඳහන් කරමින් ඒ දුක දරාගෙන සතුටින් වන්දනාව යනවා. වන්දනාව යනවා නටබුන් නගර බලන්න. අනුරාධපුර පොළොන්නරු සෝමාවතී සිතුල්පව්ව කතරගම සෙන්කඩගල මහනුවර අපේ රටේ එක්තරා ගීතයක් ජනප්‍රිය වූවා මහා බෝධි මුලේ කියන ගීතය මේ ගීතය ගායනා කළේ එම්.ඩි. ජොහර්ෂා නම් වූ ගායකයා මොහු බෞද්ධයෙක් නොවේ අල්හාජ් මොහිදින් බෙක් ඒ.එම්.යු. රාජ් ආර්.එම්. ඉබ්‍රහීම් වැනි මේ ගායකයෝ බොහෝ දෙනා බෞද්ධ අය නොවේ. එනමුත් ඔවුන් අතිශය භක්තිමත් ලෙස බුදු ගුණ ගයා තිබෙනවා. මේත් ඒ බඳු ගීතයක් මොහොමඩ් ගවුස් සංගීතවේදියාගේ සංගීතයෙන් අලංකාර වූ මේ ගීතය යූඩි පෙරේරා නම් වූ රචකයාගේ නිර්මාණයක්. අපි සවන් දෙමු MD ජෝර්ෂාගේ කටහඬට. Thank you. Thank you. පුදනා ගෝමන රංගන දිදී පුදනා සංගීතී දෙව්ලෝ මල් වැස්ස වහිනා මහකාත්මානෝ විදුරුණිය වැඩින්නා මහෝදි මුලේ चन्द्रकान्तिसुरं मलानि कधी श्रीशान्ति पानाति लोवे एकलो कधी श्रीशान्ति पानाति लोवे एकलो कधी तिलोवे एकलो कधी नवनीलपीतादि भुगुरविहिदेन्ना भगवात् भगवात् भगवात् महासत् ලෙසින් පරදන්නා මහබෝධින්නේ සංසාර ජාති ජාති පිරූ තුම් පාරමී ගම්බීර ඥාන මහිමෙන් නොනාත මාහිමේ ಗಂಭೀರ ಜ್ಞಾನ ಮಹಿಮೆಲ್ಲೋ ನಾಥ ಮಾಹಿನಿ ಕುಂದೋ ನಾಥ ಮಾಹಿನಿ ಜಗದೇಶು ಮಹಾಮಂಗಲ ವಿಸಂಗೇಶು ಪತನ್ನ ಭಗವಾತ್ ಭಗವಾತ್ ಭಗವಾತ್ ಮಹಾಸತ್ತಂ ಹೃದಯನ್ನ ಮಹಬೋಧಿನಲ್ಲೇ ಮಹಬೋಧಿನಲ್ಲೇ ದಿನ ರತ್ನೇ දෙන්නා මහකාත් මනෝ දිවන්නේ වැඩිනා මහෝදි මුලේ ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි.